මද්ද්‍රව්‍ය නාශක ඒකකයේ තොරතුරු වලට අනුව ප්‍රධාන පෙළේ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ 17 දෙනෙක් සිටිනවා ශ්‍රී ලාංකික. මේ අතුරෙන් තාම අල්ලා ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ 3 දෙනෙක් විතර පමණයි. නමුත් අනෙක් සියලුම ප්‍රධාන පෙළේ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ අනෙකුත් දකුණු ආසියාතික රටවල දැන්ට සැඟවි ජීවත් වෙනවා. මීට සති දෙකකට කලින් ඉන්දියාවේ නවදිල්ලි නගරයේදී දකුණු ආසියානු රටවල මද්ද්‍රව්‍ය වලට එරෙහි ක්‍රියා කරන ප්‍රධානීන් රැස් වුණා. ඒ රැස්වීමේදී අපි තීරණයක් කළා දකුණු ආසියාතික රටවල මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු හොමාරු කර ගැනීම සඳහා සක්‍රීය යාන්ත්‍රණයක් හදන්න ඕනේ කියලා. දැන් ඒ පිළිබඳ අපි සාකච්ඡා නිම කරලා දැන් හදලා තිනවා යාන්ත්‍රණය